එතකොට මේකට එළඹුමක් වශයෙන් එක්තරා අන්දමකින් සුතමේ ඥානයක් වශයෙන් සුතමේ ඥාන මට්ටමකින් තේරුම් ගන්න එක්තරා වෙච්ච සිද්ධියක් මතක් කරනවා නම් බුදුරජාන් වහන්සේ වැඩසින්නා කාලයේදීම වජිරා කියලා රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් වාසය කරනවා මේ සවැත් නුවර අන්දවනේ. දැන් මේ අය බොහොම හුදකලාව බොහොම සංසුන්ව සතුටින් එතන කාලය ගත කරද්දී මාරය ඇවිල්ලා අහනවා මේ භික්ෂුණියව බය ගන්නවන අදහසින් ඇයව නිකන් වික්ෂිප්ත කරන අදහසින් අමුතුම ප්‍රශ්නයක් මාරය ඇවිල්ලා අහනවා මේ සත්‍යව හැදුවේ කවුද මේ සත්‍යය කොහෙන්දන් ඇවිල්ලාද තියෙන්නේ මේ සත්‍යව හදපු කෙනා කොහෙද ඉන්නේ කියලා ඔන්න ඔය වගේ ප්‍රශ්න කීපයක් අහනවා එතකොට පින්වත්නි මේ වජිරා භික්ෂුණිය බලනවා මේ කවුද ප්‍රශ්න අහන්නේ. තේරුම් ගන්නවා මේ තමන්ව වික්ෂිප්ත කරන්න තමන්ව බියපත් කරන්න මේ මායයයි ඇවිල්ලා තියෙන්නේ කියලා තේරුම් අරගෙන අය කියනවා ගාථා කීපයකින් පිළිතුරු දෙනවා. අය කියනවා මෙන්න මේ විදිහට කින්නු සත්තෝති පච්චේසි මාරදිත්‍ති ගතන්නුතේ සුද්ධ සංඛාර පුඤ්ඤෝයන් නයිදං නයිද සත්තුපලබ්බති අය මේ මාරයට උපර මේ එක්තරාන්දමකින් පිළිතුරු දෙනවා මෙතන මේ ඔබ ගත්ත වැරදි දෘෂ්ටියක් පමණයි තියෙන්නේ. මෙතන ඇත්ත වශයෙන් සත්වයක් කියලා දෙයක් නැහැ. මෙතන තියෙන්නේ සුද්ධ වූ සංස්කාර කොටසක් පමණයි කියලා අය කැටියෙන් සඳහන් කරනවා. ඊළඟට හරි ලස්සන උපමාවක් ඉදිරිපත් කරනවා ඊළඟ ගාතාවෙන් යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති එවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති දැන් මේ පින්වතුන් දන්නවා දැන් අපේ මේ වර්තමානයේ අප්‍රමාණ වාහන ಜಾති තියෙනවා. ඉතින් රෝද දෙකේ වාහන තියෙනවා. රෝද හතරේ වාහන තියෙනවා. හයේ වාහන තියෙනවා. එක එක ಜಾති වාහන තියෙනවා. ඉතින් අපි බලමු. ඔන්න දැන් රෝද හතරක් අරගෙන. ඉතින් ඒකට ඔන්න වමනා කරන ඒ යකඩ කෑලි ටික අමුණලා. ඊළඟට උඩින් සීට් එහෙම ඒ ආසන ටික සකස් කළා. ඊළඟට සුක්කානමකුත් සවි කළා. ඒ වුමනා කරන යంత్ర සූත්‍ර ටික සවි කළා. ඒක වටේට ඔන්න ආවරණ ටිකක් සවි කළා. හොඳ පාටකුත් තවරුවාම, තීන්ත ටිකකුත් තවරුවාම ඔන්න අපි කියනවා ආ මෙන්න මේක කාර් එකක්. කියලා ඔන්න අපි නමක් දෙනවා. ඔන්න අපි හිතමු ඊට වඩා ටිකක් වෙනස් විදිහට ඔන්න ටිකක් ලොකු රෝද ටිකක් අරගෙන ඒකටත් අර විදිහම ආසන හුඟා ක්‍රාශියක් සවි කළා. ඉතින් ඒක පදවන්නත් ඔන්න අවශ්‍ය කරන උපකරණ ටික සවි කළා. ඊළඟට ඒක වට කළා ඒ යොමනා කරන ආවරණ ටික සවි කළා පාට තැවරුවාම ඔන්න අපි කියනවා ආ මෙන්න මේක නම් බස් එකක් කියලා ඔන්න නමක් දෙනවා. ඉතින් මේ වගේ ඊළඟට ඔන්න රෝද දෙකක් සවි කළා වොමනා කරන යන්ත්‍ර සූත්‍ර ටිකක් සවි කළා වොමනා විදිහට අනිකුත් කටයුතු ටිකක් සකස් කරාම ඔන්න අපි කියනවා මෙන්න මේක පාපැදියක්. මෙන්න මේක යතුරු පැදියක් කියලා කියනවා. මේ වගේ පින්වත්නි මේ වජිරා භික්ෂුණිය පැහැදිලි කළා දෙනවා. මේ වගේ මේ විවිධාකාර උපකරණ රාශියක් විවිධාකාර අංගෝපාංග රාශියක් එකතු වුනහම අන්න ඒකට රතයක් කියලා නමක් දෙනවා. අන්න ඒ වගේ මේ ස්කන්ධ පංචකයක් එකතු වෙච්ච තැන සත්වේක කියලා ඔන්න ලෝක සම්මුතියක් තියෙනවා. මේක මේ සම්මුතියක් පමණයි කියලා අන්න වජිරා රහත් මෙහෙණින් වහන්සේ මේ මාරයට කියනවා. ඒ නිසා මෙතන මේ සම්මුති වශයෙන් අපි සත්වයෝ පුද්ගලයෝ වශයෙන් හඳුනාගෙන තියෙනවා. එතකොට මේ අපි කියනවා මේ ඉන්නේ මගේ අම්මා, මේ ඉන්නේ මගේ තාත්තා, මේ ඉන්නේ භික්ෂුවක්, මේ ඉන්නේ ගිහි මහත්මයෙක්, මේ ඉන්නේ ගිහි මහත්මියක්, මේ ඉන්නේ දරුවෙක්, මේ ඉන්නේ බල්ලෙක්, මේ ඉන්නේ බලලෙක් මේ වශයෙන් මේ ආදී වශයෙන් අපි විවිධාකාර නම් භාවිතා කරමින් අපි හඳුනා ගන්නවා. නමුත් ඒවා සම්මුති මට්ටමක් පමණයි කියලා එතකොට මේ වජිරා රහත් මෙහෙණිය පැහැදිලි කළා දෙනවා. ඊළඟට අපි තවත් පැත්තකින් මේ අනාත්ම ධහම තේරුම් ගන්න තව පැත්තකින් හිතලා බැලුවොත් දැන් අපි සාමාන්‍යයෙන් මගේ කියලා දෙයක් සලකන්නේ මට ඕන විදිහට හසුරවන්න පුළුවන් නම් තමයි. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දැන් මේ කාට හරි තියෙනවා වාහනයක්. තමන්ගේ වාහනයක් තියෙනවා. එතකොට මේ වාහනය කොහොමද අනිත් අයගේ වාහන වලින් වෙනස් වෙන්නේ? දැන් අනිත් අයටත් වාහන තියෙනවා, තමුන්ටත් වාහනයක් තියෙනවා. එතකොට තමන්ගේ වාහනේ අනිත් අයගේ වාහනයෙන් වලින් වෙනස් වෙන්න මම කියන්නේ මේ හැඩහුරුකම් වලින් නෙමෙයි මගේ වෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් තේරුම් ගත්තොත් දැන් තමන්ගේ වාහනේ තමන්ට වමනා විදියට හසුරවන්න පුළුවන්. තමන්ට යම්කිසි තැනකට යන්න ඕන නම් ඒ තමන්ගේ වාහනේ අරගෙන පදවගෙන ඒ තැනට යන්න පුළුවන්. අපි දුමු ඒ තමන්ට වමනා නම් තියෙන පාට අයින් කරලා වෙනස් පාටක් ඒකට ආලේප කරන්න ඕන නම් අන්න ඒ දේත් කරන්න පුළුවන්. ඊළඟට තමන්ගේ වාහනේ විකුණන්න ඕන නම් ඒ දේ කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට Tamanට ඕන ඕන විදිහට හසුරවන්න පුළුවන් නම් තමන්ගේ වශයෙන්හි පවත්වන්න පුළුවන් නම් අන්න අපි ඒ දේ මගේයි කියලා කියනවා. අපි තව උදාහරණයක් අරන් බැලුවොත් දැන් මේ ඇඳුම් පැළඳුම් තියෙනවා. එතකොට මේ මගේ ඇඳුම් පැළඳුම, මගේ මේ කමිසේ, මගේ මේ සාරිය කියලා අපි කියද්දී එතකොට මේක අනිත් අයගේ දේවල් වලින් වෙන් වෙන්නේ මොකද මේක මට උමනා විදිහට හසුරවන්න පුළුවන්. මට අනිත් කෙනෙක්ගේ ඇඳුමක් අඳින්න බෑ. මොකද ඒක එයාටයි අයිති. ඒක ඒ නිසා මට ඕමනා විදිහට හසුරවන්න බෑ. නමුත් මගේ ගවුම, මගේ මේ සාරිය, මගේ කමිසේ, මගේ කලිසම මට ඕන විදිහට හසුරවන්න පුළුවන්. මොකද ඒක මටයි අයිති. එතකොට අපිට තේරෙනවා. එතකොට මේ දෙයක් මගේ වෙන්න නම්, මගේ දෙයක් වශයෙන් සලකන්න නම් අපි එක්තරා අන්දමකින් හිතනවා මේක මට ඕන විදිහට හසුරවන්න පුළුවන් කියලා. දැන් පින්වත්නි අපි මේකම අනිත් පැත්තට යොදලා බැලුවොත් දැන් මේ අපි කියනවා මේ කය මගේ කියලා. එතකොට දැන් මේ කය මගේ නම් මට ඕන විදිහට හසුරවන්නත් පුළුවන් වෙන්න ඕන. දැන් එතකොට තරුණ කාලේදී නම් ටිකක් ඉතින් ඕක පුළුවන් වගේ පේනවා. මොකද ඉතින් මට ඕන විදිහට මේක හසුරවන්න පුළුවන් හැකියාවක් තියෙනවා වගේ. මොකද Tamanට හයියෙන් දුවන්න ඕන නම් ඔන්න හයියෙන් දුවන්නත් පුළුවන්. හිටගෙන ඉන්න ඕන නම් හිටගෙන ඉන්නත් පුළුවන්. ඉඳගෙන ඉන්න ඕන නම් ඉඳගෙන ඉන්නත් පුළුවන්. ඉතින් වොමනාව විදිහට හැඩ වැඩ දාන්න ඕන නම් ඒකත් කරගන්න පුළුවන් ඉතින්. යම් තාක් පමණට ඉතින් ඒකත් කරගන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. හැබැයි ටිකක් ඉතින් වයසට එහෙම යනකොට තමන් පාදයේ තියෙන තැන නෙමෙයි තියෙන්නේ. වෙන තැනකට තමයි පාදේ හිටින්නේ. හැබැයි ලෙඩ රෝග කොයිතරම් වලට කොයිතරම් අකමැති වුණත් ඒ ලෙඩ රෝග ඇවිල්ලා තමන්ගේ ශරීරය වැළඳ ගන්නවා. ඊළඟට කෙස් ටිකට කොයිතරම් කලු කරලා තියාගන්න ඕන වුණත් ඒක සුදු පාටටපත් වෙනවා. ඔන්න දත් ටික ඒක විදිහටම තියාගන්න උනාට ඔන්න ඒක ඒක හැලෙන්න ගන්නවා. ඉතින් ඔන්න තේරෙනවා මේ මගේ කියාගත්ත ශරීරේ මට ඕන විදිහට හසුරවන්න බැහැනේ. දැන් මගේ නම් අර වාහනේ මගේ නම් මට ඕන විදිහට හසුරවන්න පුළුවන්. ඊළඟට මේ ඇඳුම කැඩුම මගේ නම් මට ඕන විදිහට හසුරවන්න පුළුවන්. නමුත් දැන් මගේ කියලා හිතාගත්ත මේ ශරීරේ මට ඕන විදිහට හැසිරෙන්නේ නැහනේ. මම අකමැති වෙලාවරන් තර්කානුකූලව තේරෙනවා මේක මේ මගේයි කියලා හිතාගත්තට මේක ඇත්ත වශයෙන් මගේ නෙමෙයි. මේක ඇත්ත වශයෙන් මගේ කියලා කියන්න වටින්නේ නැහැ කියලා අන්න අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද මේ ශරීරයේ ශරීරය අපේ පාලනය යටතේ පවත්වන්න බෑ. ඊළඟට තවත් පැත්තක් ගැලුවොත් දැන් අපි මොකක්ම හෝ දෙයක් මගේ කරගත්තොත් ඒ මගේ කරගත්ත දෙයට යම්කිසි හෝ වෙනසක් සිද්ධ වුණොත් අපිට අනිවාර්යෙන් එතනින් දුකක් හටගන්නවා. ඒ නිසා පින්වත්නි අපි යමක් මේක මේ අනුන් කියපු නිසාවත් තමන් අකමැති නිසාවත් නෙමෙයි මොකක් මොහව දෙයක් අපි මගේ කරගත්තා නම් ඒකේට යම් හෝ වෙනසක් සිද්ධ වෙද්දී එහෙම නැත්නම් වෙන කෙනෙක් ඇවිල්ලා ඒකට වෙනසක් කරද්දී අනිවාර්යෙන් ඔන්න ඒ හරහා දුක ඇති වෙනවා. දැන් මම කලින් මතක් කළා එතකොට මේ බුදුරජාණන් වහන්සේට වමනා වුණා මේ අපේ තියෙන දුක දුරු කරන මාර්ගයක් කියලා දෙන්න. නමුත් දැන් මෙතෙන්දී අපිට තේරෙනවා අපි යමක් මගේ කරගත්තොත් ඒ හරහා ඔන්න අපිට දුකක් එනවා කියන එක ඔන්න අපිට තේරෙන්න ගන්නවා. මොකද දැන් අපි හිතමු දැන් මගේ දරුවෙක් ඉන්නවා. එතකොට දැන් මේ දරුවා අනිත් අය මට මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ දරුවට කවුරු හරි ගැහුවොත් ඔන්න මගේ හිතට හරියට රිදෙනවා. නැත්නම් ඔන්න මගේ අම්මට යම්කිසි අසනීපයක් හැදුනොත් ඔන්න මම හරියට කලබල වෙනවා. මගේ ස්වාමියාට, මගේ බිරිඳට යම්කිසි වැරද්දක් වුණොත් වෙනත් කෙනෙක්ගෙන් ඔන්න මට හරියට කම්පා වීමක් ඇති වෙනවා. මොකද මේ මගේ කරගෙන. එතකොට ඒ නිසා අපිට තේරෙනවා යමක් මගේ කරගත්තා නම් ඒ මගේ කර ගැනීම හරහා ලොකු දුකක් ඔන්න අපිට උරුම වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ මේ කාරණාවන් තේරුම් අරගෙන අන්න අපිට ඉදිරිපත් කරනවා කොහොමද මේ මගේ කරගන්නේ කොහොමද මේ මගේ කරගත්තු දේ හිතින් අයින් කරගන්නේ මමත්වය දුරු කරගන්නේ ඔන්න ටික ටික පින්වත්නි බුදුරජාන් වහන්සේ අපිව ගැඹුරට එක්කගෙන යනවා දැන් ඒ නිසා අපි ඔන්න කෙනෙක් කල්පනා කරලා බලලා මේවා එක්තරා අන්දමක සුතමේ ඥානයක් ඇති කරගෙන මේ බුදුරජාන් වහන්සේ ගැන විශ්වාස කළා ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන අන්න එයා මේ සාමාන්‍ය කුසල මට්ටම ඉක්ම ගිහිල්ලා ඔන්න භාවනාමය කුසලයක් කරන්න, අධි කුසලයක් කරන්න අන්න එයා උත්සාහවත් වෙනවා. එයා තේරුම් ගන්නවා මේ ප්‍රශ්නවලට, සීල ප්‍රශ්නවලට සීලෙන් මට විසඳුම් දෙන්න බෑ. මම සීල් රැක්ක පමණින් මේ සීල දුකින් අත මිදෙන්න මට බෑ කියලා එයාට තේරෙනවා. ඊළඟට මේ සමාධියක් හදාගත්ත පමණිනුත් ඒ සමාධිය රසවින්දයි කියලා ඒ සමාධියෙන් යම් తాවකාලික निराமிස ප්‍රීතියක් භුක්ති කියලා මේක හැම දෙයකම විසඳුමක් වශයෙන් දෙන්න බැරි බවත් අන්නේ තැනත්තා තේරුම් ගන්නවා. අන්න ඒ නිසා යා පැමිණෙනවා ඔන්න ප්‍රඥා ශික්ෂාවකට. යා පැමිණෙනවා විපස්සනා භාවනාවකට. ඒකට විපස්සනා භාවනාවේදී අන්න පින්වත්නි මේ අනාත්ම දහම අන්න ටික ටික අපිටත් විවෘත වෙන්න පටන් ගන්නවා. දැන් අපි සරලව තේරුම් ගත්තොත් ඔන්න අපි හිතමු කෙනෙක් ආනාපාන සති භාවනාව කරනවා. දැන් මේ ආනාපාන සති භාවනාව වඩද්දී ඉතින් මේ හැමෝම කියනවා ඔන්න මට නම් ටිකක් කරද්දී ඔන්න ආස්වාසේ කෙටිව වැටුණා. තව කෙනෙක් කියනවා ඉතින් මට නම් දික්ව වැටුණා. මට නාසික අග්‍රේ වැටුණා. මට නිකන් එක නාස්පුඩුවක වැටුණා. අනිත් එකේ වැටුනේ නැහැ. ඉතින් මේ විදිහට විවිධාකාර අන්දමින් එක එක අය කියනවා. ඉතින් අපි හිතමු දැන් මමත් කල්පනා කරනවා ඉතින් මමත් දැන් මේ ආනාපාන සති භාවනාව වඩනවා ඉතින් මේ මට තාම මේ දිග විදිහට වැටහුනේ නෑනේ. මට වැටහෙන්නෙම කොට විදිහට. තවත් විදිහට කල්පනා කරනවා දැන් කොට විදිහට වැටහෙන කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. ඉතින් මට අනිත් අය කියනවා දිග විදිහට වැටුණා කියලා මට වැටහුනේ නෑනේ. දැන් මෙතන කල්පනා කරලා බලන්න පුළුවන්. දැන් මේ වැටහීම් වලට ඒ අවස්ථාවේදී පවා පින්වත්නි අපේ පාලනය පවත්වන්න බෑ. ඒ කියන්නේ අපි කොයිතරම් කැමති වුණත් මේ ආශ්වාස ප්‍රශ්වාසයේ නාසිකාග්‍රයේ පවත්වන්න. සමහරවිට ඒකත් අපහසුයි. එහෙම නැත්නම් නාස නාසිකා නාස් කුහර දෙකෙන්ම මේක තේරුම් ගන්න හැදුවත් සමහරවිට ඒක වෙන්නෙත් නැහැ. ඔන්න එකකින් විතරයි තේරෙන්නේ. එහෙම නැත්නම් ඇතැම් වෙලාවක අපි මේක සංසිඳෙන්න බලාපොරොත්තු වුණාට ඒක සංසිඳෙන්නෙත් නැහැ. ඉතින් මේකේ මුලැමැදාග බලද්දී ඔන්න සමහරවිට වැටහෙන්නෙත් නැහැ. ඉතින් ඔය වගේ මේ ඊටාම මුල් අවස්ථාවේදී පවා කෙනෙකුට මේ පැත්තෙන් තේරුම් ගත්තොත් හිතන්න පුළුවන් මම බලාපොරොත්තු වෙන විදිහට නම් නෙමෙයි මේ ආනාපාන සතිය වැඩ කරන්නේ. හැසිරෙන්නේ. මම ඉක්මනට මේක තැම්පත් කළා ඉක්මනට මේක යන්න ඕනේ කියලා බලාපොරොත්තු වුණාට මේක මට ඕන විදිහට නම් හැසිරෙන්නේ නැහැ. කියලා අන්න ටිකක් තේරෙන්න ගන්නවා. මොකද මම ඇත්ත වශයෙන්ම උත්සාහය යෙදෙනවා. ඇත්ත වශයෙන්ම භාවනාවේ යෙදෙනවා. උනන්දුවෙන් කටයුතු කරනවා. හැබැයි කොයිතරම් උත්සාහවත් වුණත් Taman අර යන්න වේගෙන්ම මේක සිද්ධ වෙන්නේ අපේ ලොකු වීරයක් යෙදුව පමණින් මේක සිද්ධ වෙන්නේ මොකද මේ එක්තරා අන්දමක හේතුඵල ධමයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. අපි ආසාද ප්‍රසආසය සංසිඳෙන්න අවශ්‍ය කරන හේතු ටික දුන්නේ නැත්නම් අපි බලාපොරොත්තු වුණු විදිහට ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ ටික සකස් වුණොත් ඔන්න යා හේතුඵල ධම අනුව ඔන්න සිද්ධ වේවි. ඒ නිසා අපිට තේරෙනවා මගේ කැමැත්තට මේ මේ මේක සිද්ධ වෙන්නේ කියලා අන්න කෙනෙක්ට වැටහෙනවා. ඊට අපි හිතමු තව කෙනෙක් ඔන්න ධාතු ස්වභාවයන් බලන්න යනවා. ධාතු මනසිකාරයේ යෙදෙනවා. ඉතින් එයා මේ එකඟ කරගත්ත හිත දැන් උත්සාහවත් වෙනවා මේ කය පුරා යොදවලා මේ ධාතු ලක්ෂණ තේරුම් ගන්න. ඉතින් එයා බලාපොරොත්තුනේ පටවි ධාතු ලක්ෂණ තේරුම් ගන්න නම් නමුත් මතුවලා තියෙන්නේ ඇතැම් වෙලාවට තේජෝ ධාතු ලක්ෂණ. එයා බලාපොරොත්තුනේ තද ගතියක්, බුරුල් ගතියක්, බර ගතියක්, සැහැළු ගතියක්. නමුත් මතුවලා තියෙන්නේ ප්‍රකට වෙලා තියෙන්නේ උණුසුම් ගතියක්, සිසිල් ගතියක්. බලාපොරොත්තුන දේ නෙමෙයි මතුවලා තියෙන්නේ. බලාපොරොත්තුනේ පටවි ධාතුව. නමුත් ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ තේජෝ ධාතුව. ඉතින් ඇතම් කෙනෙක් අපි තුමු ඔන්න වැగిරෙන දෙයක් එයාට අහු වෙලා තියෙනවා. නමුත් එයා බලාපොරොත්තුනේ මේ තද ගතියක්. පටවි ධාතුවක් බලාපොරොත්තුනේ. නමුත් අහු උනේ ප්‍රකට උනේ මේ ආපෝ ධාතුවක්. ඉතින් මේ වගේ දැන් තේරෙනවා ඇතම් කෙනෙක් ඔන්න තද ගතියක් බලාපොරොත්තුනේ නමුත් අහු උනේ කෙලවරක් නැති කම්පණය වෙන ස්වභාවයක්. මේ වගේ අපිට තේරෙනවා මේ අපිට උමනා විදිහට නෙමෙයි මේ ධාතු උනුත් වැඩ කරන්නේ. මේ ශරීරය මගේ පමණක් නෙමෙයි. මේ ශරීරය හැදිලා තියෙන මූල ධාතුන් සතර මහා ධාතුන් ප්‍රකට වෙන්නේ අපිට අපි කැමති දේවල් නෙමෙයි. ඒගොල්ලන්ට උමනා දේවල් තමයි ඒගොල්ලෝ පෙන්වන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒගොල්ලෝ පෙන්වන දේ පිළිගන්න. ඒගොල්ලෝ පටවි ධාතුව පෙන්නකොට අපි ඉතින් ඒක තේරුම් ගන්නවා. ඒක බලා ගන්නවා. ඒගොල්ලෝ තේජෝ ධාතුව පෙන්නනකොට ඔන්න අපි ඒක බලා ගන්නවා. ඒගොල්ලෝ වායෝ ධාතුව පෙන්නනකොට ඔන්න අපි ඒක බලා ගන්නවා. ඒගොල්ලෝ ආපෝ ධාතුව පෙන්නනකොට ඔන්න අපි ඒක බලා ගන්නවා. අපිට කියන්න බෑ ඔන්න ඕගොල්ලෝ දැන් මෙන්න මේක පෙන්වන්න කියලා. අපිට මේ සතර මහා ධාතුන්ට කිසිම විධානයක් කරන්න බෑ. දැන් නම් මම මෙන්න මේක බැලුවා. මේ ධාතුව මම තේරුම් ගත්තා. දැන් මට ඊළඟ එක පෙන්වන්න කියලා අන්න විධානයක් කරන්න බෑ. එතකොට අපිට තේරෙනවා මේ ධාතු මනසිකාරයේ මේ අන්දමින් මේ ධාතුන් විශේෂෙහි අපිට කිසිම පාලනයක් නැහැ. අන්න කෙනෙක්ට තේරෙනවා. ඉතින් අපි හිතමු තව ටිකක් ගැඹුරට ගිහිල්ලා ඔන්න කෙනෙක්ට දැන් ඔන්න ධාතු ලක්ෂණයක් වැටහෙනවා. අපි තුමු පටවි ධාතුවක් වැටහෙනවා. තද ගතියක් වැටහෙනවා. ඉතින් එයා කල්පනා කරනවා දැන් නම් මට හොඳට තද ගතිය වැටහෙනවා. හොඳට දැන් මුහුණට මුහුණලා මම මේ තද ගතිය නිරීක්ෂණය කරනවා. කීකේ ඉඳද්දී දන්නේම නැහැ ඔන්න ඒක දුර වෙලා ගිහිල්ලා. ඇස් පනා පිටම සම්පූර්ණයෙන්ම නැතිලා ගිහිල්ලා. දැන් තිබිච්ච තද ගතියේ සේයාවක්වත් නැහැ. අන්න තේරෙනවා මේ පෙන්නමින් හිටිය ධාතුව පවා Tamanට උවමනා විදියට හැසිරෙන්නේ නැහැ. ඒක හැසිරෙන්නේත් එයාට උවමනා විදියට. අපි තුම ඔන්න වායෝ ධාතුව බල බල හිටියා. ඔන්න එතන කම්පන ස්වභාවයක් තේරෙනවා. ඔන්න කම්පන ස්වභාවය කම්පණය වෙන්නේ අපිට උවමනා වේගෙට නෙමෙයි. එයා කම්පණය වෙන්නේ එයාට උවමනා වේගෙට. ඔන්න සමහරවිට ඒ වේගයත් ඔන්න දුර වෙලා එයත් අතුරු දහන් වෙලා ගියා. ඔන්න අපිට ඒ වේගයවත් ඒ කම්පන ස්වභාවයවත් අපිට ඕමනා තරම් පවත්වන්න ඕන හැකියාවක් නැහැ. ඔන්න පින්වත් තේරෙනවා. ඔන්න මේ ධාතුන් අපිට ඕමනා විදියට හැසිරෙන්නෙත් නැහැ. අපිට ඕමනා අය පෙන්වන්නෙත් නැහැ. පෙන්නන එක පෙන්නන එක්කෙනාව අපිට ඕමනා විදියට හැසිරෙන්නෙත් නැහැ. ඔන්න ධාතු මනසිකාරය හරහා ඔන්න අපිට තේරෙනවා ඊටාම ගැඹුරින් තේරෙනවා මේ ධාතු ලක්ෂණ සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේම න්‍යාය පත්‍රයකට ඒගොල්ලන්ටම උරුම වෙච්ච හේතුඵල ධහමකට අනුව වැඩ කරනවා. ඔන්න තේරෙනවා. ඔන්න අපිට වැටහෙනවා මේක ඒ නිසා අනාත්මයි. මොකද අපිට පාලනයෙන් තොරයි. මගේ වශයෙන්හි පවත්වන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඔන්න අනාත්මයි. මේක මේ හිතලා ගත්ත අනාත්ම ස්වභාවයක් නෙමෙයි. පොතෙන් බලලා ගත්ත අනාත්ම ස්වභාවයක් නෙමෙයි. මේවා දැකලා දැකලා මේවා හැසිරෙන ආකාරය නිරීක්ෂණය කළා නිරීක්ෂණය කළා ඇතිවෙච්ච අවබෝධයක්. ඒ නිසා පින්වත්නි අපි මේ ත්‍රිලක්ෂණය වටහා ගන්න එක පොතෙන් පතෙන් වටහා ගැනීම මේ සුතමේ ඥානයක් පමණයි. ඊළඟට ඒවා තර්කානුකූලව හිතලා වටහා ගැනීම චින්තාමේ ඥානයක් පමණයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ වගේ අපිට මේ පොතකින් පතකින් තේරුම් ගන්න බෑ. ඒ ධර්මය නිවැරදිවම තේරුම් ගන්න නම් අපි ඒ ධර්මයේ හැසිරෙලා මේ භාවනාමය ඥානයකින් ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් කරගත යුතුයි. එතෙන්දි විතරයි මේ බුදුරජාන් වහන්සේ කියන දේ ඔන්න අපිට අස්පනා අපිට තේරෙන්න යන්නේ. ඒක වැටහෙන්නේ සමහරලාට අපි මුලින් පොතෙන් තේරුම් ගත්ත විදිහට නෙමෙයි. පොතෙන් යම් පමණක අපි ආශ්‍රයක් ඇසුරක් ලැබලා තියෙනවා. නමුත් වැටහෙනකොට වැටහෙන්නේ අපිටත් උරුම වෙච්ච විදිහකට. එතකොට අපිට අපිටම ආවේනික වෙච්ච විදිහකට ඒක වැටහෙනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා එතකොට මේ ධාතු මනසිකාරය හරහාත් එතකොට අපිට මේ ධාතුන්ගේ තියෙන ලක්ෂණ හරහා ඒගොල්ලන්ගේ හැසිරීම හරහා මේවැය තියෙන අනාත්ම ලක්ෂණය අපිට වටහා ගන්න පුළුවන්. අපි හිතමු දැන් කෙනෙක් ඊළඟට ඔන්න වේදනානුපස්සනාවක් කරන්න ගියා. ඉතින් එයා බලාපොරොත්තු වුණා හැමතිස්සම ඊටාම සුවදායි වේදනාවක් බලාපොරොත්තු වුණා. ඉතින් භාවනාවෙත් හිතත් එකඟ වුණා, කයත් සැහැල්ලු වුණා. ඉතින් දැන් හරීම ප්‍රීති සහගතයි. ඉතින් දැන් ප්‍රීති සහගත වේදනාවක් තියෙනවා. ඉතින් බොහොම සතුටින් සැහැල්ලුවෙන් ඔන්න දැන් ප්‍රීතිය නිරීක්ෂණය කරනවා. කයේ සැහැල්ලුව නිරීක්ෂණය කරනවා. දන්නේම නැහැ ඔන්න සැහැල්ලුව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා. ඔන්න ඊට වඩා අමාරු කයේ ලොකු බරගතියක් ඔන්න දැනෙනවා. එහෙම නැත්නම් කටුක වේදනාවක් ඔන්න දැනෙන්න ගන්නවා. අර තිබිච්ච සැප වේදනාව දුර වෙලා ගිහිල්ලා ඊන්ට හාත්පසින්ම වෙනස් දුක් වේදනාවක් ඔන්න හට අරගෙන. ඔන්න ඉතින් හරිම අමාරුවෙන් ඉතින් ඔන්න දුක් වේදනාවත් බලබලා ඉන්නවා. සමහර වෙලාවට ඉතින් වාසනාවකට ඔන්න ඒක සැප වේදනාවකටපත් වෙන්නත් පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඔන්න උපේක්ෂා වේදනාවකට නතර වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න වේදනාව හරහාත් කෙනෙකුට තේරෙනවා මේ වේදනාවලත් කිසිම අපේ කරගන්න සුදුසුකමක් නැහැ. මොකද වේදනාව මගේ නම් වේදනාව මට ඕන විදිහට හසුරවන්න මට හැකියාව තියෙන්න ඕනේ. නමුත් මම කැමති වේදනාව නෙමෙයි දැන් මතුවෙන්නේ. දැන් මේ වයසට යනකොට ඉතින් විවිධාකාර තැන්වල විවිධාකාර විදිහට වේදනා එනවා. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මේ වේදනාව වැඩ කරන්නේ අපේ ඌමනාවට නෙමෙයි. මගේ ඌමනාවට නෙමෙයි. එයා වැඩ කරන්නේ එයාගේම ඌමනාවට. එයාට ඌමනා කරන එහෙම නැත්නම් එයාට හේතු වෙච්ච ඒ හේතුන් වලට අනුරූපව ඊට අනුකූලව තමයි එතකොට වේදනාවන් හටගන්නේ. ඔන්න කෙනෙකුට මේ වේදනානුපස්සනාව හරහා ඒ විවිධාකාර වේදනාවන් සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාවන් හැසිරෙන ආකාරයෙන් අන්න තමන්ගේ ප්‍රියමනාප වෙච්ච තමන් කැමති වෙච්ච වේදනාව තමන්ට නොලැබෙන විට අන්න කෙනෙක්ට වටහා ගන්න පුළුවන් මේක මට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක මගේ වශයෙන් පවතින දෙයක් නෙමෙයි කියලා අන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අන්න එතනත් ඉන්වත් මේ අනාත්ම දහමක් ප්‍රකට වෙනවා ඊළඟට අපි හිතමු මේක බලබල හිටියා. අපි හිතමු දුක් වේදනාවක් බලබල හිටියා. බොහොම මදහත්ව බලබලා හිටියා. සතියෙන් යුක්තව නිරීක්ෂණය කරා. හැබැයි ඉතින් අපි බලාපොරොත්තු වුණා යම් වෙලාවකදී මේක දුර වෙලා යයි කියලා. නමුත් දුර වුණේ නැහැ. ඔන්න ඒක වැඩි වෙනවා. අන්න ඒ අනුව අපිට තේරෙනවා මේ එකී එකී වේදනාවත් ඒ අයත් හැසිරෙන්නේ ඒගොල්ලන්ගේම කාලපරාසවලට. ඒගොල්ලෝ පවතින්නේ ඒගොල්ලන්ට අනුරූප වෙච්ච කාල පරාසයන්. අපිට උමනාවට ඒගොල්ලෝ දුර වෙන්නෙත් නැහැ. ඒ අනුවත් ඔන්න අපිට තේරෙනවා මේවා තව දුරටත් මගේ පාලනයෙන් තොරයි. ඔන්න අපි හිතමු දැන් වේදනාවත් ඉතින් කොහොම හරි තේරුම් ගත්තා. ඔන්න යනවා හිත බලන්න. චිත්තානුපස්සනාවටත් කෙනෙක් පටන් ගන්නවා. දැන් චිත්තානුපස්සනාව කරන්න ගියාම ඔන්න දන්නේම නැහැ සිල් රැකලා බොහොම හොඳින් කාලයක් තිස්සේ සීලයක් ආරක්ෂා කරගෙන ඉඳද්දී ඔන්න හිතා ගන්න බැරි තරම් ඊටාම පහත් මට්ටමේ කාම සංඥාවක් එනවා. රාගසිතවිල්ලක් එනවා. දැන් ඉතින් කල්පනා කරනවා මම මෙච්චර කාර්යයක් සිල් ගත්තා. මෙච්චර කාලයක් වෙනවා දැන් මහාන වෙලා. මෙච්චර කාලයක් වෙනවා මං අටසිල් සමාදන් වෙලා. ඒත් මේ හිතට එන්නේ මේ කාම ඡන්දයමයි. ඉතින් අපි කල්පනා කරලා බලනවා. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඔන්න අපිට උපදේශයක් දෙනවා. සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති. අන්න එතනින් නතර වෙන්න. මොකද මේ රාගේ මගේ කරගන්න එපා. අන්න බුදුරජාන් වහන්සේ කියනවා. මොකද අපි බලාපොරොත්තුනේ මෛත්‍රී සිතවිල්ල. හැබැයි ආවේ රාග සිතවිල්ල. අපි බලාපොරොත්තු වුණා අපි මේ කාලයක් තිස්සේ මෛත්‍රී සිත වඩලා මෛත්‍රී භාවනාවක් කරලා හිටියා. දන්නේම නෑ ඔන්න මතුනේ ද්වේෂ සහගත සිතවිල්ල. කවුරු හරි Tamanට කරපු දෙයක් මතක් වුණා. වැරදි දෙයක් මතක් වුණා. ඒ ඔස්සේ ඔන්න හිතේ දේශයක් හටගත්තා. ඔන්න බුදුහාමුදුරුව මතක් කරනවා. සදෝසං චිත්තං සදෝසං චිත්තං දිපජානාති. මේක මගේ කරගන්න යන්න එපා. මේක දේශ සහගත සිතක් පමණයි. ඔබලාට මේකේ පාලනයක් කරන්න බෑ. මේක තේරුම් ගන්න. මේක සරාග සිතක්. මේක විතරාග සිතක්. මේක සදෝස සිතක්. මේක විත දෝෂ සිතක්. කියලා එතනින් නතර වෙන්න මේ එකක්වත් මගේ කරගන්න යන්න එපා. මේ එකක්වත් මට ඕන විදිහට නෙමෙයි හැසිරෙන්න. අන්න Tamanටම තේරෙනවා. දැන් කොයි තරම් Taman බලාපොරොත්තුෙන් හිටියත් ඒ අදාළ සිතුවිලි පහළ වෙයි කියලා ඒව නෙමෙයි පහළ වෙන්නේ. Tamanට තේරෙනවා. එතකොට මේ හිත හිතන්නේත් මට ඕන දේ නෙමෙයි. ඉතින් අපි හිතන් ඉන්නේ මේ හිත මගේ කියලා. අපි හිතන් ඉන්නේ මේ සිතුවිලි මගේ කියලා. දැන් ඒතර චිත්තානුපස්සනාවක යෙදෙන කෙනෙකුට තේරෙනවා මේ හිත හිතන්නේ හිතට ඕන දේවල්. මට ඕන දේවල් නෙමෙයි. ඔන්න කෙනෙක් තේරුම් ගන්නවා. මට ඕන විදිහට නෙමෙයි හිත හැසිරෙන්නේ. මට ඕන දේ නෙමෙයි හිත හිතන්නේ. අන්න ඒ නිසා අන්න කෙනෙක් තේරුම් අරගෙන හිතට ඒවා හිතන්න ඉඩ ඇරලා එහෙම නැත්නම් ඒවෙන් දුක් කරදර ගන්නෙ නැතුව අපි මේ සතියක් දිනු කළා සතියෙන් යුක්තව උපේක්ෂාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඔන්න පින්වත්නි ඒව ඇවිල්ලා ඔන්න යන්න බලනවා ඊළඟට. යන්න පටන් ගන්නවා. මොකද අපි මගේ කරගත්තේ නැහැ. ඔන්න මගේ කරගත්තොත් ඔන්න අපි දුක් විඳිනවා. මගේ කරගත්තොත් එන්නේ අය ආපු අය යන්නේ නැතුව නතර වෙලා ඉන්නවා. ඒ වෙනුවට ඔන්න අපි මගේ කරගන්නේ නැතුව උපේක්ෂාවෙන් ඔන්න බලන් ඉන්නවා. සතියෙන් ඉන්නවා. දියුණු කරපු සතියක් ඒ එන සිතුවිලි වලට යොදනවා. ඒ හරහා ඒවා ඇවිල්ලා යනවා. දැන් මෙන්න මෙතනත් තනි ක්‍රම අනාත්ම ධමයක් තියෙනවා. මොකද දැන් මේ සිතුවිලි එකක්වත් මගේ නෙමෙයි කියලා තේරිලා. එයා දැන් මේවා බලන්නේ අමුතුම දෘෂ්ටි කෝණයකින්. මේ යෝගියා මේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයා මේ මට්ටමේදී ඒවා බලන්නේ ඔන්න හේතුන් නිසා මේ අදාළ රාගසිතක් ඇවිල්ලා. මෙන්න මේ හේතුන් නිසා ඔන්න ද්වේෂසිතක් ඇවිල්ලා. ඒක මගේ නෙමෙයි. ඒක මට ඕන විදිහට හැසිරෙන්නේ මට ඒක ඉක්මනට යවා ගන්න ඕමනා වුණාට යන්නෙත් නැහැ. මම කැමති වුණා මෛත්‍රී සහගත සිතුවිල්ලක්. ඒක ආවෙත් නැහැ. ඉතින් ඔන්න හිත දිහා බලන්න බලන්න තේරෙනවා මේ හිත මට ඕන විදිහට හැසිරෙන්නෙත් නැහැ. ඔන්න චිත්තානුපස්සනාවකදී ඔන්න කෙනෙකුට තව දුරටත් ඔන්න ගැඹුරට ගැඹුරට ඔන්න අනාත්ම ධම ප්‍රකට වෙනවා. බලන බලන දේ තේරෙනවා ඉතින් මේ එකක්වත් මට ඕන විදිහට හසුරව ගන්න බෑ. ඊළාට ඔන්න ධම්මානුපස්සනාවකදී ඊටත් එහා ගැඹුරකට ගිහිල්ලා ඔන්න Taman දන්නෙම නැහැ බොහොම සුවෙන් හිත හිස්ව තියාගෙන ඉන්නවා බොහොම සුවෙන් හිත මධ්‍යස්තව තියාගෙන ඉන්නවා සැහැල්ලුවෙන් තියාගෙන ඉන්නවා ඔන්න මොකක් හරි දැකපු දෙයක් කරහා දැකපු ආයතනයක් කරහා ඔන්න සංයෝජනයක් හට ගන්නවා ඔන්න ඒක ඇති වෙලා නැති වෙලා යනවා මේ හිතුවේවත් නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා ඔන්න ඇහිච්ච දෙයක් කරහා ඔන්න රාගයක් හට අරගෙන ඔන්න ඒක දුර වෙලා යනවා ඉතින් මේ විදිහට ධම්මානුපස්සනාවකයේ දෙද්දිත් කෙනෙකුට තවදුරටත් ඔන්න තහවුරු වෙනවා. මේ හිත වැඩ කරන්නේත් මට ඕන විදිහට නෙමෙයි. ඔන්න ටික ටික ටික ටික මේ දැකීම හරහාම පින්වත්නි අතහැරෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ යථාභූත ඥාන දර්ශනය ඇති වෙච්ච කෙනෙකුට අතහරිනවා කියන එක බලෙන් කළ කරන්න අවශ්‍ය නැහැ කියලා. මොකද ඒක ඉබේටම වෙනවයි කියනවා. ඒ කියන්නේ අපි මේ දේවල් වේදනාවක් වෙන්න පුළුවන්, හිතේ ස්වභාවයක් වෙන්න පුළුවන්, එන සිතුවිල්ලක් වෙන්න පුළුවන්, මේ ධාතු ස්වභාවයන් වෙන්න පුළුවන්. මේවා දකින්න දකින්න මේකේ ප්‍රකට වෙන්නේ මගේ පාලනයෙන් තොර බව. මේක අනාත්ම බව, මේක දුක්ඛ බව, මේක අනිත්‍ය බව. ඉතින් මේක අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් මේක මගේ කරන්න සුදුසුද මගේ කියලා සලකන්න සුදුසුද කියලා අන්න බුදුරජාන් වහන්සේ විවිධ සූත්‍රවල ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කළා ඔන්න අතහරින්න ඉඩ දෙනවා. අතහරින්න කියනවා. ඒ නිසා පින්වත්නි මේ අනාත්ම දහම ඇත්තටම හරිම බුදුරජාන් වහන්සේට සුවිශේෂී වූ ඉගැන්වීමක්. අනිකුත් සියලුම ආගම්වල ආත්මයක් මුල් කරගෙන යද්දී බුදුරජාන් වහන්සේ අවශ්‍ය තැනට පමණක් ඔන්න අනාත්ම දර්ශනය යොදන්න කියලා ඔන්න අපිට මේ ධර්මය උගන්වනවා. ඒ අද මේ ධර්ම දේශනාවෙන් බුදුරජාන් වහන්සේ පෙන්වන මේ අනාත්ම ධම අපිට මතු කරගන්න පුළුවන් නම් ඒ අදාළ තැනදී ඒක යොදවන්න පුළුවන් නම් අපිට පින්වත්නි මේ දහමෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට මේ අපි අල්ලගෙන හිටිය තැන් අතහැරිලා මගේ කරගෙන හිටිය දේවල් අතහැරිලා අන්තිමට ඒ හරහා ආපු ආතතිය දුර වෙලා අන්න අපේ හිතේ සතුටක් අපේ හිතේ සැහැල්ලුවක් අපේ හිතේ උපේක්ෂාවක් ඔන්න එන්න පටන් ගන්නවා. ඒ නිසා අද මේ ධර්ම දේශනාව මේ පින්වතුන්ට මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන මේ අනාත්ම දහම නිවරදිව තේරුම් අරගෙන මේ විපස්සනා භාවනාවේදී නිවරදිව ඒ අනාත්ම දහම යොදලා උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්න මේ උතුම් වූ අනාත්ම දහමත් එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.